ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානීය අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදහෙවතුනි 40 ආකාර විපස්සනාව පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. समन्ता චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 මේ විපස්සනාවට අදාළ වෙන ධර්ම කරුණු කීපයක් ඒක 40 ආකාරයේ වචන වලින් අපිට පුළුවන් ආකාරයෙන් විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඒත් මේ පිළිබඳව ඇත්තන්ට පුළුවන් පොතපත අධ්‍යයනය කරනවා නම් පටිසම්භිදා මග්ග මග්ගප්පකරණේ පොතේ විපස්සනා කතා කියන කොටේ කොටසේ තියෙන මේ 40 ආකාර විපස්සනාට අදාළ වචන. එතකොට මෙතනදී පෙන්නතුනේ මොකද්ද අපි විපස්සනා කියන්නේ කියලා පොඩ්ඩක් අපි ඉස්සලා දැනගන්න ඕනේ. ඒතර විපස්සනා කරනවා කියන්නේ මොකක්ද කියන කාරණා. දැන් පින්නතුනේ අපිට භාගතුන් වහන්සේ මේ ලෝකේ යථාර්ථය ඇත්ත තමයි දේශනා කරලා තියෙන්නේ යථාර්ථය ඇත්ත. එතකොට අපිට දැන් සම්මුතියක් තුළ යම්කිසි දේවල් අපිට පේනවා. ගස් ගල් පේනවා, මිනිස්සු පේනවා, යාන වාහන පේනවා. ඒ වගේ අපිට යම් යම් දේවල් ඒ සම්මුතිය තුළ දේවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා, එහෙම දේවල් නැහැ කියන්න බෑ. ගොඩ නැගිලි තියෙනවා, එහෙම තියෙනවා. මේ ග්‍රහ ලෝක තියෙනවා, පෘථිවිය තියෙනවා, ඉරහඳ තියෙනවා. දැන් අපි මෙන්න මේ තියෙන සම්මුතිය තුළ යම්කිසි දෙයක් අපි ගැඹුරට ගැඹුරට අධ්‍යයනය කරනකොට ඒකේ ඇතුළට ගිහින් බලපුවාම ඇත්තට මේකේ මොකද්ද තියෙන්නේ කියන එක හොයනවා නම් ආන් ඒකේ තියෙන්නේ ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ පරමාර්ථ ධර්මයන් තමයි ඒකේ තියෙන්නේ කියලා. පරමාර්ථ ධර්මය ඇත්තටම තියෙන්නේ ඒක. නමුත් අපිට ඇහැට කනට නාසයට දිවට ආදියට දැනෙන්නේ අර තියෙන සම්මුතියේ ප්‍රඥප්තිය. අනර පරමාර්ථය හොයාගෙන යන එක තමයි විනිවිද බලලා ඇතුළට යන එක තමයි ඒක අපි කියන්නේ විපස්සනාව කියලා. ඉතින් ඒක විවිධාකාරයෙන් ගැඹුරු ආකාරයෙන් ආයතන විදිහට, ස්කන්ධ විදිහට, ධාතු විදිහට, පටිච්ච සමුප්පාද විදිහට, ත්‍රිලක්ෂණ විදිහට මේ විදිහට මේ විපස්සනාව ඒවට අදාළ කරගෙන අපි බලන්න ඕනේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සමත විපස්සනා කියලා දෙකක් තියෙනවා. අතට මේ සමතයකින් අපි తాවකාලිකව අපේ කෙලෙස් යටපත් කිරීමක් කරගෙන ඒ ධාන ආදී සමත ධාන ආදී ඇති කරගෙන ඒක පදනම් කරගෙන අපිට පුළුවන් විපස්සනා වඩන්න. සමහර කෙනෙකුට පුළුවන් කෙලින්ම ඍජුවම විපස්සනා වඩන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් එතන අපි බලන්න ඕනේ මේ විපස්සනාවේ මේ කොහොමද අපි මේක දකින්න ඕනේ කියන කාරණා. ඒතර මොකද්ද මේ අපිට දකින්න කියලා තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකක් දකින්න කියලාද? ඒ දේ තමයි පින්නතුනේ අපේ මේ ස්මුදු නිදන් දෙපතුල දක්වා තියෙන පැවැත්මමයි බුදු පියාණන් වහන්සේ දකින්න කියලා කියන්නේ. එතකොට ඒ ඒ පැවැත්මේ තමයි මේ සියල්ලම තියෙන්නේ. අපේ පැවැත්මේ එතකොට මේ ඉස්මතුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්මට තමයි බුදු පියාණන්සේ ලෝකය කියලා කියන්නේ. ඉතින් මේ ලෝකයේ පින්නතුනේ තියෙනවා ස්කන්ධ පහක්. මෙන්න මේ ස්කන්ධ පහ තමයි අපි වෙන් වෙන් කර කර ගැඹුරින් බලන්න ඕනේ. ඒ ස්කන්ධ පහට කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පහ ඉතින් රහත් නොවිච්ච හැම කෙනෙක් ළඟම ස්කන්ධ පහ උපාදාන වෙලා තමයි තියෙන්නේ. මගපල්ලාභිනුත් ඒ මගපල ලැබපු අවස්ථාවේදී සහ ඒ වගේම ඵල සමාපatti වලට ගියපු අවස්ථාවේදී හැර ඒ ක්‍රියාසිත තියෙන වෙලාවේ හැර අනිත් හැම වෙලෙම ඒ හිත්වල ඒ උපාදානස්කන්ධවල උපාදානේ තියෙනවා. එහෙනම් පෙන්නතොනේ මෙන්න මේ උපාදාන ස්කන්ධ පහ එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහ යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒක ප්‍රධාන ඇත්තට මේ 40 ආකාර විපස්සනාව කැටි කරලා ගත්තාම අනිච්චානුපස්සනාවටයි දුක්ඛානුපස්සනාවටයි අනාත්තානුපස්සනාවටයි තමයි මේක වැටෙන්නේ එතකොට ඇත්තටම 3යි තියෙන්නේ. 3ට තමයි අර වචන වලින් මේක තව තව විස්තර කරන්නේ. දැන් අපේ පැවැත්ම කියන කාරණාව කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පැවැත්ම අපේ පැවැත්ම රූපය කියලා කියන්නේ මොකද්ද? අපේ මේ කයත් එක්ක බැඳිච්ච දේ. ඒ කියන්නේ කයත් එක්ක තියෙනානේ මේ නේද මුළු කයේ තියෙන රූපය කියලා කියන්නේ අපිට පේන්නේ. ඒතර මේකත් එක්ක මේ තියෙන දේවල් ටික. අපේ කයේ. ඒතර කයේ විතරක් නේ රූපේ තියෙන එළියේ තියෙන ඒවල් ගස් ගල් පර්වත වලත් මේ රූපේ තියෙන දේවල්ම තියෙනවා. කයේ කයේ තියෙන දේවල්ම තියෙනවා. මේකේ තියෙන මොනවාද මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් හැදිච්ච රූප කලාප ගොඩක එකතුවක් තමයි මේ රූපය කියලා කියන්නේ. මේ රූපය කියලා කියන්නේ අන්න එහෙම එකතුවක්. ගොඩක්. එහෙම නැත්නම් අපේ කය විතරක් සුවිශේෂ කරලා ගත්තාම බුදු පියාණන් වහන්සේ කියන මේක දෙතිස් කුණුපයක් කියලා. කෑලි 32ක් එකතු කරලා හදාගත්ත කුණප කොටස් කොටාස් 32ක් තමයි මේ තියෙන වාඩි කරලා තියෙන්නේ මේ. එහෙම නැත්නම් මේ ඇවිද්දවන්නේ. එක එක දේවල් කරවන්නේ අන්නේ ඒක තමයි. ඒ කියන්නේ කය, කුණු කයක්. අසුබයක් තියෙන්නේ. ඉතින් මේ වගේ රූපයක් තමයි මේක තියෙන්නේ අපි හැමෝටම ඔබ අපි හැම කෙනාට මේ රූපේ තියෙනවා. ඒ වගේම මේ රූපය හා සම්බන්ධ වෙලා මේ රූප හා සම්බන්ධ වෙලා ඇත්තටම ඇහැ ඇහැ කන නාසය දිව කය මනස කියලා මේ ආයතන හයත් එක්ක බාහිර තියෙන අරමුණු සම්බන්ධ වුණාම මේ රූපය හා සම්බන්ධ වෙලාම තමයි වේදනාව හටගන්නේ. ඒ වේදනාව හට ගන්නවා. මොකද්ද වේදනාව කියලා කියන්නේ? ඒ රූපය හා සම්බන්ධ වෙන්නා වූ ඒකට තියෙනා වේදනාවල් තියෙනවා. දැන් අපිට දැනෙන වේදනාවල්. කායික වේදනාවල් වෙන්න පුළුවන්. මානසික මොකක් හරි අරමුණක් ආවහම ඒ අරමුණ දැනෙන විදිහක් තියෙනවානේ. Tamante ඒක සුඛ විදිහට දැනෙනවා. හොඳ නම් සුඛ විදිහට දැනෙනවා. එහෙම නැත්නම් නරක නම් දුක්ඛ විදිහට දැනෙනවා. ඉතින් මෙන්න මේ සුඛ දුක්ඛ විදියට සමහරට උපේක්ඛා විදියට දැනෙනවා. ඉතින් ওই වේදනාවක් තියෙනවා. ඒ වගේම මේ රූපය හා සම්බන්ධ වෙලාම රූප හා සම්බන්ධ වෙලාම යම් හඳුනා ගැනීම තියෙනවා. ඒකට කියනවා සංඥාවල් කියලා. එතකොට මේ රූපය හා සම්බන්ධ වෙලාම ඒ හඳුනා ගැනීම වේදනත් එක්ක ක්‍රියාත්මක වීම තියෙනවා. හිතෙන් ක්‍රියාත්මක වෙනවා, වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කයෙන් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒක අර චේතනාවත් එක්ක තමයි වෙන්නේ. ඒකට කියන සංස්කාර කියලා. ඒ වගේම මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. දැනුවත් වෙන ශක්තියක්. විඥාන මෙන්න මේ ස්කන්ධ පහම අපිට අපේ පැවැත්මේ තියෙනවා. මේ ස්කන්ධ පහම තියෙනවා. ඒක මම එක ආයතනයකට ගත්තොත් එහෙම අපි අපි ගමුක ඇහත් එක්ක කොහොමද මේ ස්කන්ධ පහම ඇති වෙන්නේ කියලා. දැන් ඇහි තියෙන චක්කු ප්‍රසාදේ කියලා එකක්. ඒකට තමයි ওই බාහිර තියෙන එක එක රූප වල වර්ණය. අපි හිතමු ඉස්සරහා පොල් ගහක් තියෙනවා. දැන් මේ පොල් ගහේ වර්ණය කියන එක ඇහැට එන්නේ. අර ඒකෙත් ඒකත් හැදලා තියෙන රූප කලාප වලින්නේ. එහෙනම් ඒ රූප කලාපවල තියෙන වර්ණය තමයි ඇහැට එන්නේ. ඇහි තියෙන චක්කු ප්‍රසාදයේ තියෙන රූප කලාපයට අර එන වර්ණය එනවා. අන්න එනකොට ඒ වර්ණය ගැන දැනුවත් භාවය කියලා ශක්තියක් හට ගන්නවා. ඒකට කියන විඥානය කියලා. අන්න ඒත් එක්ක හට ගන්නවා තවත් යාලුව කණ්ඩායමක්. ඒ තමයි නාම ධර්ම ටික. ඒ තුනේ එකතුවට කියනවා තින්නම් සංගති පස්සෝ එකතු වීම කියන සංසිද්ධිය ඒක පදනම් කරගෙන වේදනාවක් ඒ කියන්නේ ආරම්භණයට තියෙන යම් කිසි රසයක් රසය කියලා කියන්නේ විඳීමක් තියෙනවා සුඛ විඳීමක් වෙන්න පුළුවන් ඒ රූපේ වර්ණ රූපයට සම්බන්ධ දුකක් වෙන එකක් පේන්න පුළුවන්. ඒතර දුක් විඳීමක් උපේක්ඛා සහගත වේදනාව තියෙනවා. එයාගේ මේක හඳුනා ගැනීම වර්ණය කියලා හඳුනා ගැනීම මේ ගස කියලා හඳුනා ගැනීම මේවා දිගට දිගට සිද්ධ වෙලා චිත්ත වීති වලින් වෙන්නේ. ඉතින් හඳුනා ගැනීමක් තියෙනවා. එතන. ඒ වගේම ඒ විදිහට ඒ අදාළව චේතනා කිරීම. චේතනා කිරීම සිද්ධ වෙනවා ඒ රූපයට අදාළ එක හොඳයි නම් හරි හොඳ අඹ ගහක් අඹ ගෙඩි කන්න පුළුවන් යනාදී වශයෙන් එහෙම හිතන්නේ අර චේතනා කරලා. ඒක සම්බන්ධව කතා කරනවා නම් ඒකත් චේතනා කරලා කතා කරන්නේ. ඒතර යඹගෙඩිය අල්ලන්න යනවා නම් අබ ගහ අල්ලන්න යනවා නම් එහෙම අර කායික ක්‍රියා කරනවා නම් ඒක ඔක්කොම චේතනාවත් එක්ක පදනම් වෙන්නේ. අනේව තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ වගේම විඥාණය කියලා කියන්නේ එතකොට අර සංස්කාර වලට අර නාම ධර්ම වල තියෙන වේදනා සංඥා චෛතසික දෙක හැර අනිත් ඒවාගේ යම් ප්‍රමාණයක් චේතනා මුල් කරගෙන හට ගන්නවා. 52ක් තියෙනා නාම ධර්ම අන්න ඒ ටික තියෙනවා. එතකොට මේ ඔක්කොම දැනුවත් වෙලා තියෙන විඥානය. ඔය ආධ්‍යාත්මික රූපේ, බාහිර රූපේ එක එනකොට විඥානය සකස් වෙනවානේ. ඒකම නාම ධර්ම ටිකත් හට ගන්න. ඉතින් නාම ධර්ම ටික දැනුවත් වෙන්නේ විඥානේ. එහෙනම් අතන තියෙන රූපය දැනුවත් වෙන්නේ, වේදනාව දැනුවත් වෙන්නේ, ගඤ්ඤාව දැනුවත් වෙන්නේ, සංස්කාරය දැනුවත් වෙන්නේ විඥාණයෙන්. නා විඥානයත් අතන සකස් වෙනවා. එහෙනම් දැන් පැහැදිලිද? ඇහැ ආරම්භයයි කියන්නේ අපේ පැවැත්මනේ යම් කිසි රූපයක් දිහා බලනවා කියන. රූපයක් Tamanට පේනවා කියලා කියන්නේ අපේ පැවැත්ම. කාණ්ඩ සද්ද ලැබෙනවා කියන්නේ පැවැත්ම. නහයට ගන්ධ ලැබෙනවා කියන්නේ අපේ පැවැත්ම. දිවට රස ලැබෙනවා කියලා කියන්නේ පැවැත්ම. එයාගේ කයට ස්පර්ශය පහස මොනවා හරි ලැබෙනවා කියන්නේ අපේ පැවැත්මනේ. අපි විසින් ඇති කරගන්නා වූ සිත් પરම්පරාව. ඒ ඔක්කොම එකතු කරගෙන මනෙන් එක එක හිතනවා, එහෙම කරනවා, මෙහෙම කරනවා කිය එක හිතනේවත් ඒවත් මේ කයත් එක්කම බැඳිච්ච ඒවා තමයි රූපයත් එක්කම බැඳිච්ච ක්‍රියාකාරකමක් තමයි තියෙන්නේ මේ ඔක්කොගෙම ධර්මතා සමූහයක් එකතු වෙලා. ඉතින් මෙතන ඒතර බෙදලා ගත්තාම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධ. ඉතින් පින්නතොට මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් මේ පැවැත්ම අපිට විපස්සනායේදී පේනවා මේ අනිච්චිතෝ කියලා බලන්න කියලා. අනිත්‍යයි කියලා. මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, ඡය වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙම නැත්නම් මේකේ යම් කිසි විදිහකට හේතු නිසා හට ගැනීමක් තියෙනවා හේතු බිඳනකට බිඳීමක් තියෙනවා. සමුදයක් එහෙම නැත්නම් හට ගැනීමක් තියෙනවා බිඳීමක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් අපේ මේ කය කියන රූපේ විතරක් හිතන්න බලන්න. මේ රූප කලාප ඇතුලේ තියෙන රූප කලාප හැම වෙලෙම ඇති වෙනවා. ඒවා හේතු සකස් වෙනකොට ඒ රූප කලාප ඇති වෙනවා. මොකද චිත්තක්ෂණ 17යි රූප කලාපයකට ආයිෂ තියෙන්නේ. ඇති වෙනවා. ඒ හේතු ටික නැති වුනහම ඒ රූප කලාප නැති වෙනවා බිඳෙනවා. බිඳිච්චාම ආයෙත් මොකද වෙන්නේ? අර තියෙන ඕජා ගුණය පදනම් කරගෙන ආයෙ පාරක් තව රූප කලාපයක් හදනවා. වේගයෙන් මේක සිද්ධ වෙනවා. හ්ම් එක රූප කලාපනේ රූප කලාප අපි කෙස් කෙස් කෑල්ලක් ගත්තත් කයේ තියෙන කෙස් කෑල්ල චූටිම කෑල්ල ගත්තත් ඒකේ රූප කලාප කෝටි ගණක් තියෙනවා. ඉතින් මේවා වේගෙන් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා කියලා කියන්නේ වේගෙන් මේ රූප කලාප වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා. හේතු මේක රූප කලාප නේද මේ රූප පොදිය ඇති වෙන්න හේතු සකස් වුනහම ඒවා සකස් වෙන නැති වුනහම නැති වෙනවා දැන් අපි මේ කය කියන රූපේ හදාගන්න සමුදේ වෙන හේතු වෙන ධර්මතා බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ අපේ තණ්හාව හින්දා, අපේ අවිද්‍යාව හින්දා මේ මේක අපි ඇත්ත දන්නේ නැතුව හින්දානේ අපි මේ හදාගන්නේ මේක. ඒ වගේම තණ්හාව. අපි මේවට ඇලිලා මේ රූපයට ඇලිලා තියෙන ඉන්න හදාගන්නවා. අපේ කර්මය, ඒ වගේම ආහාරය මේ ඔක්කොම මේ රූප ඇති වෙන්න හේතු. එහෙනම් මෙන්න මේවා ඇති වෙනවා මේ හේතු සකස් වුණාම. එහෙනම් ඒ හේතු නැති වුණොත් ඒක සකස් වෙන්නේ නැහැ. දැන් අපි ෆෑන් එකක් ගන්න ගත්ත බලම හේතු හේතු සකස් වෙනකොට ඇති වෙන එකයි හේතු සකස් සකස් වෙන්නේ නැත්නම් නැති වෙන එකයි බලමු පොඩ්ඩක්. දැන් ෆෑන් එකක් කරකෙන්න අපිට ඒ විදුලිය ඕනේ. එතකොට ඒක ප්ලග් කරන්න ඕනේ හරියට. ස්විච් එක දාන්නත් ඕනේ. කරන්ට් එක තියෙන්නත් ඕනේ. අර ෆෑන් එකේ හරියට සර්කිට් ටික හරියට තියෙන්න ඕනේ විදුලි උපකරණේ. එහෙම වුණොත් ඒක කැරකෙනවා. හේතු ටික සම්බන්ධ වුණොත් කැරකීම සිද්ධ වෙනවා. හැබැයි අර හේතු ටිකකින් මොකක් හරි කන්නේ නැතුනොත් එහෙම අරක වෙන්නේ නැහැ. වගේ තමයි මේ රූප රූපයත් හේතු තිබ්බොත් ඇති වෙනවා හේතු නැති වුණොත් බිඳෙනවා. ඉතින් රූප කලාප හැම වෙලෙම ඇතුලේ තියෙනවා ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් තියෙන්නේ. ඔන්න ඔය ස්වභාවය. ඉතින් ආන් ඒ ස්වභාවය වේදනාවෙත් තියෙනවා සංඥාවෙත් තියෙනවා සංකාරයෙත් තියෙනවා විඥානෙත් තියෙනවා අපේ පැවැත්මම මේ ඉපදි ප්‍රතිබිඳි මිදී යන ස්වභාවයක්මයි තියෙන්නේ. මොකද රූප ඇහි රූපයයි එළියේ තියෙන මේ වර්ණය එකතු වෙනකොට විඥානේ සකස් වෙන්නේ. ඉතින් විඥානේ සකස් වෙනකොට මොකද වෙන්නේ? රූප කලාපේ බිඳෙනවා. බිඳෙනකොට විඥාන එතකොට විඥානයත් මොකද රූප කලාප බිඳිච්ච ගම විඥානයත් බිඳෙනවා. ඒත් එක්ක හට ගන්නා වූ නාම ධර්ම ටිකක් බිඳෙනවා. විඥානේ හට ගන්නකොටම නාම ධර්ම ටික හට ගන්නවා. හැබැයි විඥානේ බිඳෙනකොටම නාම ධර්මත් බිඳිලා යනවා. එහෙනම් ඇහැට රූපයක් පේනවා කියන සංසිද්ධිය හේතු හට ගන්නකොටම ඇති වෙනවා. එහෙම නැත්නම් නැති වෙනකොට නැති වෙනවා. හේතු ටික බිඳුනහම නැති වෙනවා. ඉතින් ඔය තියෙන ක්‍රියාවලියේනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ක්‍රියාවලිය තියෙන අපේ එහෙනම් ඒක අනිත්‍යයි. යන්න විපස්සනා. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. වේගෙන් ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් යනවා. ඒක බුදු කෙනෙක් තමයි ගැඹුරින්ම දන්නේ. හ්ම් සාමාන්‍ය මලකඩ කනවා මේව වෙනවා ඒ වගේ ස්වභාවය අපි කිව්වට මතක තියාගන්න ඒ ඊට වඩා ගැඹුරක් තියෙන හැම මොහොතකම මේ හේතු සකස් වෙනකොට සකස් වෙලා හේතු බිඳෙනකොට බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ අනිත්‍ය ස්වභාවය. මම ඒක ටිකක් වැඩිපුර කියලා දෙන්නේ අනිත්‍ය තේරුම් ගන්න. එතකොට මෙන්න මේ මොනා ඇතිවීමක් නැතිවීමක් තියනවා නම් විදෙන ස්වභාවය තියනවා නම් මේ ඔක්කොම අනිත්‍යතාවය තමයි තියෙන. ඉතින් ගැඹුරෙන් ගත්තා මේ ඇතිවීම නැතිවීම. සමුදය වැය. එහෙම නැත්නම් ඇති වෙන ස්වභාවය බිඳෙන ස්වභාවය යම්කිසි තියනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා අනිවාර්යයෙන් ඒක තියෙනවාමයි. ත්‍යාං ඒක තමයි අනිත්‍යය කියලා කියන්නේ. ඒකේ දත්ත නිට්ටයයි අදත්ත නිට්ටයයි අනාගතෙත් අනිත්‍යයි තම ඕන රූපයක්. හැමදාම රූපයක් හරි වේදනාවක් හරි පංච උපාස්කන්ධයේ සකස් වුණා නම් ඒක ඇති වෙනවා ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඒ වගේම මේක දුක්ඛතෝ තව වචනයක් තමයි දුක්ඛතෝ කියලා බලන්න කියනවා. එතකොට මේක අනිච්චිතෝ දුක්ඛතෝ කියලා බලනවා දුක්ඛක්. එතකොට මේ දුක කියන එක දුක්ඛතෝ කියන්නේ මේක පෙළෙනවා පීඩා දෙනවා එහෙම නැත්නම් බිය ඇති කරනවා දුක උපද්දවනවා කියන කාරණා තමයි දුක්ඛතෝ කියලා කියන්නේ. එතකොට දැන් බලන්න පීඩාව දැන් අපිට මේ ඇතිවීම අනිත්‍ය නිසාමයි දැන් භාගතුන් වහන්සේ පෙන්නවා යද නිච්ඡන් තන් දුක්ඛන් තද තන් දුක්ඛන් තද නත්තා යමක් අනිත්‍ය නම් දුකයි ඒ කියන්නේ අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ අර ඇතිවීම නැතිවීමක් තියනවා නම් බිඳීමක් තියනවා නම් අපිට පෙළීම පීඩාව බය ඇතිවීම තියනවාමයි. අපේ ජීවිතෙන් අපි ඒක බලමු දැන්. දැන් අපිට බඩගින්න හැදෙනවා නේද? පිපාසය හැදෙනවා නේද? මල මුත්‍ර පිට කරන්න ඕන වෙනවා නේද? දත් මදින්න ඕන වෙනවා. මූණ හොදන්න වෙනවා නේද? කබ වෙනවා. ඇයි මේ වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න රූපේ. අර රූප කලාප ඉපදෙනවා බිඳෙනවා. ඉපදෙනවා බිඳෙනවා. ඇයි අර වේදනාව එන්නේ අපිට? ඒ රූප කලාප ඉපදෙන බිඳෙන හින්දා. අනිත්‍ය හින්දා. එහෙනම් මේ අනිත්‍ය නිසාම මේ පීඩාව තියෙනවා. ඒ වගේ මේ පීඩාව තියලා නේද දුක් මේ වේදනාවටත් මොකක් හරි අපි මනාප ස්වභාව වේදනාව නැති වෙච්ච ගමන්ම දුකයි. ඉතින් නිතර නිතර ස්පර්ශ වෙන්නෙම දුක. ඒ වගේම තමයි මේ සකස් වෙන ස්වභාවය මොකක් හරි සංකත ස්වභාවයක් තියෙනවා නේද? කියන්නේ මේ සකස් වෙච්ච ස්වභාවය හැම වෙලෙම ඒකට හේතු තියෙන්නම ඕනේ. ඒ ටික එහෙම තියෙන නැත්නම් ඒක බිඳෙනවා. ඒක නැති වෙනවා. ඉතින් ඒක දුකක්. දැන් අපිට බඩගින්න කියන එක නැතිකරන්න අනිවාර්යෙන් අපිට ඒකට හේතු ටික සකස් කරලම තියෙන්න එපා. ආහාර දෙන්නම ඕනේ. නැත්නම් බඩගිනිනවා. අයත් දෙන්න ඕනේ. අයත් බඩගිනිනවා. අයත් දෙන්න ඕනේ. ඉතින් එහෙනම් මේ රූපය මොන තරම් දුකක් ඇති කරනවද කියලා බලන්න. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් මේ තමන්ගේ රූපේ විතරක් නෙවෙයි අනිත් රූපත් තමන්ට මහා දුක් දෙනවා. බාහිර රූපත් දුක් දෙනවා. අනිත් කයවලුත් තමන්ට දුක් දෙනවා. ඉතින් මේ ඔක්කොම දුකක්. පීඩාවක්. සාමාන්‍ය කෙනෙක් එහෙම නැහැ මේ දුක උඩින් ලේබලයක් ගහලා හිතා ඉන්න මේ ඔක්කොම සැපයි මට මේක තියෙනවා අරක තියෙනවා අඩමු තරම් පෙන්නතොට මේ කයවත් Tamanට නිත්‍ය කයක්වත් නැහැනේ ඔක්කොම අනිත්‍ය කයක්නේ තියෙන්නේ. හ්ම් අනිත්‍ය කයක් ඒ වගේ අනිත්‍ය වූ කයක් තියෙන කෙනෙක් කොහොමද සතුටින් ඉන්නවා කියලා කියන්නේ. එයාට පෙන අර යම් යම් විදිහට ආස්වාදයක් වගේ එකක් තියෙනවා කියලා හිතාගෙන ඉතින් ඒක තමයි මේ හිතා ඉන්නේ මේක හොඳයි කියලා. ඉතින් ඒක තමයි දුකයි කියලා කියන්නේ. ඒ වගේම මේ පැවැත්ම පෙන්නතුනේ ලෙඩක් කියලා බුදු පියාණන් වහන්සේ දකින්න කියලා කියනවා. ලෙඩක් වගේ එකක් දුක්කට අයිති වෙන්නේ. දැන් මේ කියන කරුණු අනිච්චිතෝ කියන එක අනිච්චානුපස්සනාවට දුක්ඛතෝ රෝගතෝ කියන එක මේක ලෙඩක් කියලා. දැන් මේ කය කියලා කියන්නේ ලෙඩක්නේ. දැන් අපි දන්නා ලෙඩක් වුණොත් අපි අනිවාර්යෙන් ඒකට බෙහෙත් දෙන්න ඕනේ. ඉතින් කොච්චර අපි මේ බඩගින්න කියන අපේ කයේ තියෙන ලොකුම ලෙඩේ ඉන්නේ බඩගින්න පිපාසය. එහෙනම් මේ බලන්න මේ පැවැත්මේ මේ ලෙඩේට මොන තරම් අපි බෙහෙත් දුන්නත් ඒක හොඳ වෙන්නේ ඉතින් ඒක මේ අරන් තියෙන්නේ මේ මගේ කියලා අරගෙන තියෙන මේ කය මේක ලෙඩක්. අන්න ඒක ලෙඩක් කියලා දකින්න කිව්වා. ඉතින් මේ දුක්ඛ ලක්ෂණය ලෙඩක් කියලා බලන එක. ඒක හොඳට බලන්න මේක ලෙඩක් හැම වෙලෙම කන්න දෙන්න ඕන බොන්න දෙන්න ඕනේ. ඉතින් ඒ බෙහෙත් දෙන්න ඕන නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. ඉතින් මේක ලෙඩක් ඒ හින්දා. ඒ අර බෙහෙත් දිදී ඉන්නම ඕනේ. දැන් අපේ එක එක දිය වැඩියාවට එන්න පුළුවන් එක එක ඒවටත් බෙහෙත් දෙනවානේ. හ්ම්. ඉතින් හැමදාම ඒව අපි හිතමු හැමදාම බොන්නේ නැති වුණත් හැමදාම බිව්වත් බඩගින්න කියන එක, පිපාසය කියන එක ඉතින් මට බෙහෙත් දෙන්න ඕන හැමදාම. ඉතින් ලෙඩක්. ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කරන මේක gaduwa ගණ්ඩතෝ කියලා බලන්න gediyak විදියට කියලා. gediyak වගේ. දැන් gediyak කියන එකක් ගත්තාම මහ පීඩාවක් නැතිනේ හරි වේදනාවක් තියෙනවා gediyක නේද? චූටි gediyක චූටි වේදනාවක් එන්න එන්න වැඩි වෙන්න වැඩි වෙන්න වේදනාව වැඩි වෙනවා. ඒ gaduwe. දැන් අපි උදාහරණයක් අපි බලමුකෝ දැන් කය gaduwak කියනකට වඩා අපි හිතමු හිත හිතට එන සිතුවිල්ලක් නිසා කොහොමද මේ gediyak වගේ එකක් හත හටගන්නේ කියලා. දැන් ඔන්න අපි හිතනවා අපිට එනවා මොකක් හරි කාම ව්‍යාපාද විතක්කයක්. එහෙම හිතමුකෝ හිතට එනවා කවුරු හරි කෙනෙක් එක්ක තරහක්. දැන් මේක චූටියට එන්නේ නිරුස්සන ස්වභාවයක් ඇවිල්ලා ඔන්න ওই තරහ එන්න එන්න වැඩි වෙලා වැඩි වෙලා විපුල බවටපත් වෙලා අර මනුස්සයාට ගහන මරණ තත්ත්වයටපත් වෙනවානේ. අන්තිමට හිරේ විලංගුවේ වැටිලා ඊට පස්සේ මරණයෙන් පස්සේ සතර අපායේ නිරේ ආදී තැන්වල උපදින්න මේක හදා ගන්නවානේ කුණු වෙලා. හටගන්නේ පොඩි දෙයකින්. එහෙනම් මේ පැවැත්මම මතක තියාගන්න මේ ඒ වගේ gediyak වගේ කියලා කියන්නේ. පීඩාවමයි හම්බෙන්නේ. හැම වෙලේම Tamanට මේකේ වේදනාවක් ගෙන දෙනවා. හිතේ තියෙන ඒ විදිහේ දේවල් උනේ කයනොත් එහෙමයි පැවැත්මම මේ gediyak වගේ දකින්න කිව්වා. ඊළඟ බුදු පියාණන් දේශනා කරන මේ පැවැත්ම සල්ලතෝ එහෙම නැත්නම් මේ උලක් වශයෙන් දකින්න කියලා කිව්වා උලක්. දැන් බලන්න උලක් කියපුවාම මේක ඇත්තටම නිකම්ම නිකම් උලක් කියලා බලනත් හොඳ නැහැ. මේක ඇවිල්ලා විසපෝපු උලක් වගේ. දැන් අපේ ශරීරයේට මේ උලක් ඇවුනහම තියෙන වේදනාව බලන්න අන්න ඒ වගේ ඒකම විසපෝල තියෙන්නේ. එතකොට තව තව වේදනයි. දැන් අපේ පැවැත්මට එක එක જાති උල් ඇවිල්ලා තියෙනවා. ඇහෙන් රූප ඇවිල්ලා ඒ රූප උල් විදියට තමයි එන්නේ ඔය. ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ මේවා තමයි උල්. ඒවා මගේ කරගෙන ඉන්නේ. ඒවා නැවත නැවත පතාගෙන ඉන්නේ. ඒ වගේ පීඩාව ගොඩාක් වැඩි. දැන් ගිහි ජීවිතයක ඉන්න කෙනෙකුට උල් ගොඩාක් වැඩි. මහත්යෙක් ඉන්නවා නෝන කෙනෙක් ඉන්නවා දරුවෝ ඉන්නවා රස්සාව තියෙනවා ඊළඟට තව ඉතින් මොනුබුරෝ මිනිබිරියෝ ඉන්නවා යාන වාහන තියෙනවා කෙත්වර තියෙනවා ඉඩ කඩන් තියෙනවා මේ ඔක්කොම උල් ඒ වගේ එක එක පීඩාය උඩින් ගහගෙන හින්නේ හැබැයි සැපයි කියලා දුක්ඛෝ දේවල් තියෙන නමුත් අපි ගහගෙන තියෙන මොනවා කියලාද ඒවා සැපයි කියලා ඉතින් උල් තමයි ඇදලා තියෙන්නේ රස්සාව කියන්නේ උලක් පීඩාවක් නෙවෙයිද බලන්න. හ්ම් උදේම නැගිටින්න ඕන, උයන්න ඕන, බස් වල තෙරපිලා එන්න ඕන, මොනාරි කරන්න ඕන, වැඩ කරන්න ඕන. මින් ගොවිතැන් කරන අයත් එහෙමයි. ඉතින් මේක එක හැම දෙයක්ම මේවා මුලක්ම පින්ඩපාතේ ජීවත් වෙන බලන්න භික්ෂුන් වහන්සේ නම. හ්ම් අර උල් ඔක්කොම ගලවලානේ ඉන්නේ. මොනතරම් සැහැල්ලුවකින් ඉන්නවද බලන්න. රහත් වුණාම හිතේ තියෙන උල් ටිකත් ඔක්කොම ගිහි අයින් කරලානේ. ඔය චේතෝ කියලා කියලා සූත්‍රයක් තියෙනවා. ඒක පෙන්න මේ හිතේ උල් මොනවාද කියලා. ඒ ඔක්කොම ගලවන්න කියලා කියන බුදුහාමුදුරුවෝ. එහෙමනම් සල්ලයක්. ඒ වගේම මේක අගතෝ කියලා බලන්න කිව්වා. ඒක තමයි පීඩාගෙන දෙන බව, පාපකාරී බව කියලා බලන්න කිව්වා මේක. කොහොමද පීඩාවක් නේ? දැන් කය රිදෙනවා, වේදනාව හැම වෙලේම මොකක් හරි ඉඳගෙන ඉන්න බෑ අපිට. රිදෙනවා. කකුල් රිදෙනවා, කකුල් නමාගෙන ඉන්න බෑ රිදෙනවා, වේදනයි. දිග ඇරගෙන ඉන්නත් බෑ. ආයෙ රිදෙනවා. නමාගෙන ඉඳලා හිතනවා දිග ඇරපුවම නම් හරියයි කියලා. දිග ඇරගෙන ඉන්නත් බෑ ඒකත් රිදෙනවා. හැම වෙලේම මේ පීඩාව නේද අපිට හම්බෙන්න බාන මේ උරුම වෙලා තියෙන පීඩාව. හැම මොහොතකම පීඩාව. ඒ පීඩාව දකින්න ඕනේ. ඉතින් ඒ පීඩාව තමයි අපිට මේ අගතෝ කියලා බලන්න කියලා කියන්නේ. මේ පීඩාව ගෙන දෙනවා අපිට. ඊළඟට ආබාධතෝ කියලා බලන්න කියලා කියනවා. ආබාධයක් තුවාලයක් වගේ කියලා. මොකද මේ ආබාධයක් තුවාලයක් කියලා කියන්නේ? තුවාලයක ස්වභාවය තමයි පොඩ්ඩ ඇත්තම් පෑරෙනවා. මහා වේදනාවක් පීඩාවක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට ගමු අපි දැන් අපේ පොඩි තුවාලයක් තියෙනවා. මොකක් හරි චුට්ටක් වැදුනත් ඇතිනේ. ඒ වගේ තමයි පින්නතුනේ අපේ ඇහැ කියන්නේ ඔය වගේ තුවාලයක්. ඇහැට රූපයක් ඇදිච්ච ගමන් පෑරෙනවා ඇතුළ පෑරෙනවා. ඒක ඒ රූපේ ගන්න හිතෙනවා මගේ කර ගන්න හිතෙනවා. අර ඇතුළේ ඇවිස්සෙන්නේ ඔක්කොම කුණුගොඩ. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේක ඇවිස්සෙනවා. කන්ට සද්දයක් ආවම ඇවිස්සෙනවා. දැන් සින්දුවක් අහනකොට ඉතින් ඇවිස්සෙනානේ මොකක් හරි කැමති සින්දුවක අහන්න හිතෙනවා ඒ જાතියේ. නේද කැසට් පටි CD තැටි අරන් අහන්න හිතෙනවා. ගිහිල්ලා අහන්න හිතෙනවා. ඒ ගායක ගායිකාව හම්බෙන්න හිතෙනවා, කතා කරන්න හිතෙනවා. මේ ඇතුලේ මේ ඔක්කොම විශ්සෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ මේක තුවාලයක් වගේ. කියන ආයතන වලට ආපු ගමම්ම අරමුණු අන්නේ එතකොට මේක ඇවිස්සීමක් වෙන ආබාධයක් වගේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්නනවා මේක පරතෝ කියලා බලන්න කියලා. පරතෝ කියලා කියන්නේ මේක අන්‍යයන් මත, අන්‍ය දේවල් මත, අන්‍ය ධර්මතා මත යැපෙන්නේ අපේ පැවැත්ම. අන්‍ය ධර්මතාවය මත. දැන් අපි හිතා හිටියට මේ මම කියලා පැවැත්මක් පවත්වාගෙන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වලින් නෙමෙයි හැදලා තියෙන්නේ. තද ගතිය, වැగిරෙන ගතිය, ඊළඟට හමා යන ගතිය, කුම්බන ගතිය, හකුලෝන ගතිය. එහෙනම් ඒකනේ වායෝගා ධාතුව කියලා කියන්නේ උෂ්ණ සීතල භාවය. මේ මෙව්වගෙන්නේ මේක සකස් කරගෙන තියෙන මේ රූපේ එහෙම. ඒ වගේ මේවා එකතු වෙලා නේද විඥානයේ සකස් වෙනේ නාම ධර්ම ටික තියෙන්නේ. මේ පැවැත්ම කියන්නේ ඒකනේ. එතකොට මෙන්න මේ පැවැත්ම මේ තියෙන ප්‍රත්‍ය ටික තිබුණ නැත්තම් ප්‍රත්‍ය ටික තිබුණ නැත්තම් පවතින්නේ නැහනේ. ප්‍රත්‍ය තිබුණොත් තියනවා නැති වුණොත් නැති වෙනවා. එහෙනම් අන්‍ය ප්‍රත්‍ය මත තමයි මේක යැපෙන්නේ. නිකන් සරල ජීවිතයක අපි ගත්තොත් එහෙම දැන් අපිට ජීවත් වෙන්න වටා පිටාවේ තියෙන දේවල් අනිත් දේවල් ඕනේ කියලා කියන්නේ. ඒව නැතුනොත් ජීවත් වෙලා ඉවරයි. දැන් අපි නෝ රට වහනවා. එතකොට ඔන්න කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ. මොකද ඒ ගන්න තැනක් නැහැ. ගොවිය ගොවිතැන් කරන්නේ නැතුව ඉන්නවා. දැන් ගොවිතැන් කරේ නැතුනොත් එහෙම හාල් නැතු වෙනවා. එහෙනම් අපි ඒව මත යැපෙනවද නැද්ද කියලා බලන්න. ඒ බාහිරින් තියෙන දේවල් යැපෙන එක. නමුත් මේ අභ්‍යන්තරයේ යැපෙන විදිය මේ එක එකට එකක් හරියට මේවා උනේ නැත්තම් අපි ඉවරයිනේ. කොහොමරිලම යනවනේ ඒවා හරියට තිබුණ නැත්තම්. මේ හෘදේ වස්තුව හරියට තිබුණ නැත්තම් මැරෙනවද නැද්ද බලන්න. එහෙනම් ඒක මත යැපෙනවා අපි. පෙනහළු මත යැපෙනවා. මේ අක්මාව මෙව මත යැපිලා ඉන්නේ මේ ඒව ඒව නැත්තම් ඉවරයි දැන් ඒව නැතේ කියලා බයනොත් ඉන්නේ අපි ඒව ගැනත් අපි කතා කරනවා ඉතින් මේ විපස්සනාන්දින් මෙහෙම බලනකොට මේ රූපය ගැන මේ මේ පංච උපාදානස්කන්ධය ගැන කලකිරීමක් ඇති වෙන්න ඕනේ මෙහෙම එකක්ද මේ දරාගෙන ඉන්නේ මේ සංසාරේ කියලා එතකොට පරතෝ පලෝකතෝ කියලා කියන්නේ මේක බිඳෙන බව. ඒක අපි කියවන එක අනිච්චානුපස්සනාවට එන්නේ. දැන් පරතෝ කියන එක එන්නේ අනත්තානුපස්සනාවට. එතකොට අනත්ත ස්වභාවය කියලා කියන්නේ අර තමන්ගේ කියලා කියන්නේ තමන්ට ඕන විදිහට පවත්වන්න බෑනේ. දැන් අපි හිතනවා අපි කාටවත් අයත් නැතුව බයත් නැතුව ඉන්නවා කියලා. නමුත් අනිත් දේවල් නැත්තම් මේක පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේකට මේකේ අර මම කියලා මගේ වසඟේ Tamanට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක තමයි අනාත්මය ස්වභාවය කියලා කියන්නේ. එහෙනම් පරතෝ කියලා කියන්නේ තන්නේ ඒකට ස්වභාවයෙන් යුක්ත ස්වභාවයක්. ඊළඟට පලෝකතෝ බිඳෙනවා. ඇහි තියෙන රූප කලාප බිඳෙනවානේ කනේ තියෙන ශබ්දය ඇහෙන්න තියෙන ඒ රූප කලාප බිඳෙනවානේ සෝත ප්‍රසාදේ. ඉතින් එහෙනම් ඒක බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඇහැ කියන්නේ පලෝක ධර්මයක්. පළක ධර්ම සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනවා. එතකොට ඇහැ කන නාසය දිව මේ ඔක්කොම බිඳෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පෙන්නනවා. ඒක අනිත්‍ය ස්වභාවයට ඒක නැත්නම් අනිත්‍ය අනුපස්සනාවට. එනකොට මෙන්න මේ කාරණා නැවත දුක්ඛ අනුපස්සනාවට එන්නේ ඊතිතෝ කියලා බලන්නේ. මේක විවසනයක් වගේ. දැන් අපි දන්නවා ස්වභාවික විවසනයක් වගේ එකක් ආපුවාම සුනාමි එක එක එනවා, ගම් වතුර එනවා. අර තියෙන දේවල් සුණු දූවිලි කරලා යනවානේ ඔක්කොම විනාශ කරනවා. ඉතින් මේ කය කියන එකත් ආන් ඒ වගේ තමයි අපිව කෑවට පස්සේ නව දොරකින් මේක සම්පූර්ණ බලන ආහාර ගත්තාම නව දොරකින් එළියට ගිහිල්ලා ඇස් වලින් කබ කඳුළු නහයෙන් හොටු වෙනවා කටින් කෙලසෙම එනවා කන් වලින් කන් කලාඳුරු වෙනවා හ්ම් මල මුත්‍රා එනවා දහඩිය මුළු ඇඟ හිල් වලින් ඔක්කොගෙම දාඩිය දානවා එහෙනම් දැන් මේ කය කියන්නේ සම්පූර්ණම විවසනයක් වගේ. කෑම දුන්න ගමන් ඔක්කොම විනාශ කරලා දාන අපිවනේ. නිකන් නැති කරලා දානවා වගේ විවසනයක් මේක. ඒක දුක. ඒතිතෝ උපද්දවතෝ මේක උපද්දහයක්. එක එක උපද්දව තියනවරු නේද? එක එක උපද්දව එන්නේ දැන් රෝග උපද්දව කියයි. දැන් විශාලා මහනුවර තුම්බිය එහෙම ආපුවම කෙනෙක් උපද්දව වෙනවා. ඒ වගේම මේ කයෙත් මතක තියාගන්න කයත් මේක එහෙම නැත්නම් මේ පැවැත්මමත් උපද්දවයක් වගේ. අපිට විවිධ පීඩා. දැන් මේ උපද්දවයට අපි මොනවා හරි දෙයක් කරන්න ඕන හැම වෙලෙම. නැත්නම් අර උපද්දවයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මතක ඇති අපේ එක එක උපද්ද වෙනකොට පහුගිය කාලේ කොරෝනා හැම වෙනකොට ගෙදර වටේට කොහොඹ කොළ එල්ලගෙන අර එහෙම නටන්නේ අපි මොකක් හරි දෙයක් කරන්නේ මේ ඒක නැති කරගන්න. ඒ උපද්ද වලින් බේරෙන්න. ඉතින් මේ කය මේ කයම ඉතින් ඇත්තටම උපද්දවයක්. ඉතින් මේ උපද්දවය මේ පැවැත්ම උපද්දවයක්. ඉතින් එකෙන් කොච්චර අපි මෙදෙන්න උත්සාහ කරනවද? ඊළඟට බයතෝ කියලා බලන්න කිව්වා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේක බයතෝ බයක් මේක පැවැත්මම බිය ගන්නනවා. දැන් අපිට මේවා බිඳි බිඳි බිඳි බිඳි අනිත්‍ය නිසාම නෙමෙයි බිඳි බිඳි යනකොට ඇති වෙන තැනම නැති වෙනකොට බිඳෙනකොට බය ඇති වෙන්නේ නැද්ද බලන්න නේද දැන් අපිට කියනවා දැන් අපිට අපිට සීනි එහෙම නැත්නම් මේ සීනි වල මේ ලේ වල තියෙන සීනි ප්‍රමාණය වැඩි කියලා දොස්තර මහත්තයෙක් කියනවා එයා කියනවා දැන් ටික ටික ටික ටික ඔයාගේ තියෙන මේ අවයව එන්න එන්න දිර දිරා යනවා අලුතෙන් හදන්නේ නැහැ ඉන්සියුලින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. දැන් ටික ටික මරනවා අපිව. එතකොට අපේ තියෙන මේ මොනහරි අවයව වෙනස් වෙනකොට ඒ මොනහරි වෙනකොට අන්නර බිඳෙන ස්වභාවය නිසාම අර ඇති වෙන බය බලන්න කොච්චරක්ද කියලා. බය. ඒව විතරක් නෙවෙයි අපි හරි බය වෙනවා දැන් අපි මදුරුව කයිද නේ ඩෙන්ගු මදුරුව කයිද ඇයිද එළියට යන්න බය හිතෙනවා මේ මේ තියෙනක පරිස්සම් කරගන්න මොන තරම් බයක් තියෙන බන් වැස්සේ දාන්නේ නැහැ එළියට මම කුඩ ඉහල ගන්නවා මේ වහගෙන යනවා ඔළුවේ නම් පොරෝගෙන යනවා ඒ බය ඒ කය සම්බන්ධව ගෙවල් දරවල් සම්බන්ධව කොච්චර බයද කියලා බලන්න අනිත් අනිත් කට්ටිය ආරක්ෂා කරගන්න කොච්චර බය තමන්ගේ වාහන යාන වාහන ගෙවල් දොර ආරක්ෂා කරගන්න වෙනස් වෙලා මේ ඔක්කොම කැඩිලා බිඳිලා යනවා කියන එක දන්නවා. ඒක ඒක ඒක මේ දන්නවා වුණාට ඒක දැකලා නැහැනේ. ඒ හින්දා එයාලා හිතනවා මේ දිගටම පවත්තන්න. මෙතෙන් බිඳෙනවා බිඳෙනවා කියලා Tamanට තේරිච්ච ගමන් බයයි. ඒ හින්දා ගෙවල් වල තාප්ප ගහනවා, ඒ වගේ වීදුරු කටු හයි කරනවා. බයයි. කැමරා හයි කරගෙන අපි ජීවත් වෙන්නේ බය. ඒ කියන්නේ මේ හදන සංස්කාර කඩාගෙන වැටේ කියලා හැම වෙලෙම බයෙන් ඉන්නේ. බයෙන් අපි ඉන්නේ ජීවත් වෙන්නේ බයෙන්. හ්ම් හැම වෙලෙම බයයි. දැන් අපි හිතමු දැන් මේ මොහොතේ ලොකු වර්ෂාවක් අඛණ්ඩ වර්ෂාවක් එනවා. දැන් බය හිතෙන්නේ නැද්ද බන ගම් වතුර ගලලා වහලේ මේ ඔයලාගේ යට වෙලා මොනවා වෙයිද කියලා මහා බයක් එනවනේ. අර බිඳිලා යනකොට. ඈ විනාශ වෙලා යනකොට ඒවා. ඒක තමයි බයයි කියලා කියන්නේ. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ආදී වශයෙන් දැන් උපද්දවතෝ බයතෝ ඊළඟට කියනවා උපසග්ගතෝ මේක අනර්ථයන්මයි අපිට ලුහු බඳින්නේ දෝෂමයි අපිට ලැබෙන්නේ මේ පැවැත්මට අනර්ථයක් හොඳ දේවල් එන්නේ දෝෂමයි එන්නේ හැම වෙලේම අපිට මේක එක්කෝ paludu වෙනවා අපි දන්නවනේ වාහනයක් ගත්තා වාහනේ දෝෂ කියලා කියන හැම වෙලේම කැඩෙනවා කෝ මොන හරි වෙනවා හීරෙනවා කැඩෙනවා බිඳෙනවා ඉතින් මෙන්න මේ වගේ මේ කය කියන එක එහෙමමයි එන්න එන්න දැන් කණ්ණාඩි දාන්න ඕනේ කන් ඇහෙන්නේ නැතු යනවා හමරැලි යනවා කෙස් පැහෙනවා දෝෂමයි එන්නේ රහ දැයෙන්නේ නැතු යනවා කකුල තියෙන තැන තී වෙන්නේ නැතු යනවා ඉතින් එතකොට මේකේ දෝෂ. දැන් මේක නැති කරගන්න ඉතින් අර ක්‍රීම් ගානවා, මේ ක්‍රීම් ගානවා, කළු පාට ගානවා, බෙහෙත් බොනවා. මොකක්වත් කරුවත් හරියන්නේ මොනා කරත් මේ දෝෂය මෙහෙමම තමයි. එහෙනම් ඕන් ඕක තේරුම් ගන්න වෙනවා. එතකොට උපසග්ගතෝ. ඊළඟට තියෙනවා භාගතුන් වහන්සේ පෙන්නනවා ඒක දුක්ඛානුපස්සනාවට. දැන් මෙන්න මේ කාරණා ටික අනිච්චානුපස්සනාවට එන්නේ. චලතෝ කියලා බලන්න කියලා කියනවා. චලය චලනය වෙනවා කියලා කියන්නේ සැලෙනවා, හෙල වෙනවා. නේද? එහෙනම් අපි මේ පැවැත්ම හැම වෙලෙම චලන වෙනවා කියලා කියන අනිත්‍ය ස්වභාවයම තමයි. සෙල වෙනවා කියලා කියන්නේ එක ස්වභාවයක සිට තව ස්වභාවයකට හැම වෙලෙමපත් වෙනවා. ඒතකොට එක ස්වභාවයක තියෙන්නේ නැහැ. අපි වයසට යනවා කියලා කියන්නේ ඒකනේ නේද එක එක එක ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවයෙන් තව ස්වභාවයකටපත් වෙනවා චූටි කාලෙන් ලොකු කාලට ඒ වගේ මොහොතෙන් මොහොතට මොහොතින් මොහොතට ෂණයෙන් ෂණයකට මේක හොලවනවා සැලෙනවා ඊළඟට පබංගතෝ කියලා පබංගතෝ කියලා බලන්න කියලා කියන බිඳෙන බව, භංග වෙන බව. ඒකත් අර නේද මේ බිඳෙන බව. දැන් අපි අනිත්‍ය ස්වභාවයේ අර අනිත්‍ය එක පැත්තක් තමයි ඇති වෙන පැත්ත අනිත් පැත්ත තමයි නැති වෙන පැත්ත. නැති වෙනවා කියලා කියන්නේ බිඳෙන බව. ඉතින් එහෙමනම් අපිට ඔක දිගට දිගට දිගට දිගට පේනකොට හැම වෙලෙම බිඳි බිඳි බිඳි බිඳි යන හිත් પરම්පරාව බිඳි බිඳි යන රූප කලාප ගොඩක් කියන එක පේන හැම වෙලේ. ඒ බිඳෙන බව එහෙනම් අපි ඒ ඒ විදිහට බිඳෙන ස්වභාවයෙන් යුක්තයි ඒක අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියන එක එතකොට පේනවා ඒකත් අනිත්‍යයටයි අදාළ. ඊළඟට අද්දුවතෝ කියලා කියන්නේ ස්ථීර නොවන බවක්. අස්ථීරයි. නේද? දුවයි කියලා කියන්නේ ස්ථිරයි න ะ අද්දුවයි කියලා කියන්නේ ස්ථිර නැහැ. හැම වෙලේම ಜಾති වුණා නම් ජරා මරණ වලට යනවාමයි ස්ථිර නැහැ. කවදාවත් මේක ස්ථිර නැහැ. ජරා දිරනවාමයි මැරෙනවාමයි ලීඩ වෙනවාමයි ස්ථිර නැහැ. හැම වෙලේම මේක වෙනස් වෙන ස්වභාවයකට ස්ථිර ස්වභාවයෙන් අපි හිතනවානේ අපි හැමදාම මේ ගියාම එක වරදවට අහගෙන මම මම්මයි ඉන්නේ කියලා හිතන එක නෑ. මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඉන්නේ. ඔබ මම හැම කෙනාම මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් ඉස්සලා හිටපු කෙනා නෙවෙයි ළඟ වෙලා ඉන්නේ. දැන් ඔක අවබෝධ වුණොත් එහෙම අපිට ගෙවල් දොරවල් යාන වාහන උවට තියෙන තණ්හාව නැති වෙනවා ධර්මතා කියලා විතරක් පේනවා. අය ගෙදරකටවත් යන්න එහෙම මගේ කියලා තැනකට යන්න බෑ. ඒකේ රහත් වෙනවා කියලා කියන්නේ. මගේ කියලා කෙනෙක් අල්ලන්නේ නැහැ, දෙයක් අල්ලන්නේ නැහැ. ආන්නේ ඒ ස්වභාවයටපත් වුණාම ඊළඟ පේනවා අත්තානතෝ ඒක දුක්ඛානුපස්සනාවට එන්නේ මේක මේ ත්‍රාණ එහෙම නැත්නම් මේ රකින්න පුළුවන්කමක් නෑ අත්තානතෝ කියලා කියන්නේ රකින්න බෑ අපි කොච්චර රකින්න හැදුවා රකින්න පුළුවන් එකක් නෙවෙයි කොහෙන් හරි මොකක් හරි වෙනවා දැන් අපි උදාහරණයක් ඉදර හිතන්න දුක් වෙන තැනක ඉන්නවා නම් කොහෙන් හරි දුක එනවනේ දුක්ඛේ ලෝකෝපතිත්තිතුනෝ මේ ලෝකේ නෑ අපි හෝල් එකක් තියෙනවා මේ හෝල් එකේ එක එක සත්තු ඉන්නවා ඉසගෝර සර්පයෝ ඉන්නවා එක එක සත්තු ඉන්නවා අපිට හානි කරන අපි හෝල් එකේ තැනක කොහේ හරි හැංගුණා කොහෙන් හරි ඇවිල්ලා අරුම් කනවනේ රකින්න බෑ මේක කොහෙන් හරි ප්‍රශ්න එනවා කොයි තැනට ගියා තනේ මෙතන නම් ප්‍රශ්නයක් නැහැ කියලා හිතුවත් එතෙන් හරි ප්‍රශ්න එනවා නේද දැන් ලංකාවෙන් අපි කෙනෙක් ගිහිල්ලා ලංකාව හොඳ නෑ ලංකාවේ ජීවත් වෙන්න බෑ එහෙනම් ඇමරිකාව හොඳයි ගිහිල්ලා කියලා හිතවන. අන්න දැන් මේ කාලේ ඇමරිකාවේ ගිනි අරන්. එතන හොඳයි දේන. එතන රැකෙන්නෙත් නැහැ. කොහේ හැංගුවත් ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හැංගුවත් එතන රැකෙන්නෙත් නැහැ. එතනත් දුක තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ මේක හැංගුවත් ඒ දුක. මොකද සංසාරේ කොතන දුකයි නිවන හැර හැමතැනම. එහෙනම් රකින්න බෑ මේක. ඊළඟට තමයි අලේනතෝ කියලා කියන්නේ. මේක ආරක්ෂක ස්ථානයක් නේ රකින්නත් බෑ කාටවත් මේක රකින්නත් බෑ ආරක්ෂාවකුත් නෑ එහෙනම්. මේක ආරක්ෂක ස්ථානයක් නෙවෙයි හැම වෙලේම මොකක් හරි උපද්‍රවයක් තියෙන අපිට රකින්නත් බෑ උපද්‍රවයකුත් තියෙන. ඒ වගේම ඒ වගේම එකක් තමයි අසරණතෝ අසරණයි. අපි හිතා හිටියට සරණ තියනවා කියලා හැම එකෙම කවුරුත් නැහෙන පින්නොදනේ අපිට වන්න බන කොන්දේ අමාරුවක් හැදෙනවා. හෙම්බිරිස්සාවක් හැදෙනවා. ඒ වේදනාව ගන්න මොකෙක් හරි ඉන්නවද බලන්න කවුරු හරි කෙනෙක් ඔයවා. එහෙම කෙනෙක් නැහැනේ කිසිම කෙනක. ඉතින් ආන් ඒක අසරණයිනේ අපි. අන්න ඒක දැනගන්න ඕන එක දුක්ඛානුපස්සනාවට එන්නේ. ඒ වගේම අනාත්තානුපස්සනාවට එන වචන ටිකක් තියෙනවා තව රිත්තතෝ. රිත්තයක් කියලා කියන්නේ එතන හිස් කියන ස්වභාවය. දැන් අපි දන්නවා මේ රිත්තකයක් කියලා කියන්නේ දැන් අපි දන්න අර පරණ බල්බ් තියෙනවා ඉස්සර අර ගෙඩි බල්බ් තියෙන්නේ. ඒ වගේ ඇතුලේ අර ෆිලමන්ට් එක දාලා තියෙන රිත්තකයක. මොකද වායු වාතයක දැම්මොත් එහෙම ඒක පිච්චෙනවා. ගිනි ගන්නවා. එතන වායු වායු වායු වායු ධාතුව එහෙම අයින් කරලා තමයි ඒකට දාලා ඒ ෆිලමන්ට් එක දාලා බල්බ් එක පත්තු කරන්න ඉස්සර. රිත්තකයක්. එතන හිස් ස්වභාවයක්. එහෙනම් මේ ඇති වෙන තැනම නැති වෙනවා නම් එතන හිස්නේ ඇත්තටම. මේ ධර්මතා ඇති වෙන තැනම නැති වෙනවා නම් එතන ගණ්ඩ කියලා මගේ කියලා ගණ්ඩ පුළුවන් කමක් නැහැ නේ හිස්නේ. ආන් එක තමයි රිත්තකයක්. ඒක අනාත්තානුපස්සනාවට එන්නේ. ඊළඟ තුච්ඡතෝ කියලා කියන්නේ මේ වටිනා බවක් නැහැ කියලා කියන්නේ. දැන් ওই පොටිල හඳුරන්ට එහෙමත් කියනවනේ බුදුහාමුදුරු තුච්ඡ පොටිල කියලා. හිස් පොටිල. කියන්නේ උඹේ මොකක් ඔබගේ මොකක්වත් නැහැ. ඒ ධර්මය කියන්නේ මාර්ගඵල මොනවත් නැහැ. උඹ ඔබ ඒකෙන් හිස් කියලා කියන්නේ. ඒ වගේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය හිස් දෙයක්. එතන අර දැන් ওই ඇස කන නිදිවනාසය කියනනේ හිස් ගෙවල් කියලා කියනවානේ. හිස් ගයක් කියලා කියන්නේ ඒකේ මොකක්වත් නැහැ ඇතුලේ. හිස් ස්වභාවයක් තියෙන අර තියෙන ධර්මතා සමූහයක් තිබ්බට වෙන මොනවත් නැහැ එතන. ඒක අනාත්මානුපස්සනාවට අදාළයි. ඊළඟ ශුන්්‍යතෝ කියලා බලන්න කියලා කියනවා. මොකද්ද මේ ශුන්්‍යතෝ කියලා කියන්නේ? ශුන්්‍යතාවයක්. ඒ කියලා කියන්නේ දැන් මේ වගේ. දැන් අපි අපි ගෙදර ඉන්නකොට ගමේ ඉන්නකොට අර තියෙන ග්‍රාම සංඥා තියෙනවා. මිල මුදල් පේනවා, ඥාන වාහන පේනවා, අඹදරුව පේනවා. හැබැයි අපි භාවනා කරන්න වගේ ආරණ්‍යයකට යනවා. එතකොට හිත අර ග්‍රාම සංඥා වලින් මොකද වෙන්නේ? ශූන්‍ය වෙනවා. ගම එතකොට අර අරණ්‍ය සංඥාවට කියලා හුස්ම ගැන විතරක් හිතුවොත් ආරණ්‍ය සංඥාවකින් හිත ශුන්‍ය වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා අපි ධාන වලට ගියොත් එහෙම කාම සංඥාවලින් හිත ශුන්‍ය වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා අවසානයේට මේක ධාතු විතරයි කියලා දැක්කොත් අර අනිත් ඔක්කොම සංඥාවලින් හිත මොකද වෙන්නේ? ශුන්‍ය වෙනවා. මතරම නොවත් නැහැ නේ වෙන්නේ. එහෙනම් අර ඒ විදිහේ ස්වභාවයේ ශක්තියෙන් ස්වභාවයක් පරම මොනවාද පරමාර්ථ ධර්ම ස්වභාවය ධර්මතා ස්වභාවයක් නම් එතන හිස් ස්වභාවයක් මිසක් වෙන මොකක්වත් නැහැ ශුන්්‍යතාවය කියලා කියන්නේ ඒකයි. ඊළඟ අනත්තතෝ කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවතින්නේ. එහෙනම් මේ අනිත්‍ය නම් දුක්ඛ නම් දැන් අපි හිතනන්නේ අනිත්‍යයි කියලා කියන්නේ අපි ඇති වෙනකොටම නැති වෙනවා නම් නැති වෙනකොටම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් මේ අපිට ඕන විදිහට පවතින හොඳ එකක්වත් නෑ නේද? එහෙනම් Tamange වසඟේ නෑනේ Tamanට ඕන විදිහ දැන් අපිට නම් සැප සැප තිය කියලා නෑනේ සැප තියෙන්නේ දුක තියෙන දුක තියෙන්නේත් නෑ. ඒකත් වෙනස් වෙනවා. එහෙනම් අපිට ඕන විදිහට මේ එකක්වත් පවතින්නේ නෑ. ඒක තමයි මේ අනාත්මයි කියලා කියන වසඟේ පවතින්නේ. කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඕන්න ඔක අනත්තානුපස්සනාවට. ඊළඟට දුක්ඛානුපස්සනාවට න ආදීනෝතෝ මේක මහා දීනාවක්. ඇස්වල ලෙඩ කන්වල ලෙඩ ඔක්කොම ලෙඩ ලෙඩ ගොඩක් තියෙන්නේ. ආදීනාවක් තියෙනවා. ඊළඟ තියෙනවා ඒ අනිච්චානුපස්සනාවට එන විපරිණාම ධම්මතෝ. විපරිණාමයටපත් වෙන වෙනස් වෙන ස්වභාවයටපත් වෙන ඒක අනිච්චානුපස්සනාවට එන්නේ. ඒ වගේම අනත්ත අනුපස්සනාට එන ආසාරකතෝ කියලා කියන හරයක් නැහැ. දැන් අපි ගහක් ගත්තොත් එහෙම අරටුවේ තමයි තියෙන්නේ. තියනවා නේද මේකේ? අර එලයක් තිබුණොත් ඒකේ හොඳ ගයක් හදන්න බෑනේ. හරයක් නැහැ. ආන් ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හරයක් නැහැ. එතකොට හරයක් නැති බව දකින්න කියලා කිව්වා. ඊළඟට අසමූලතෝ මේක පවට මූලය මේ හින්දමයි ප්‍රාණඝාතය කරන්නේ. ඒවා දුක්ඛානුපස්සනාට එන්නේ. එනට වදකතෝ මේක වද වද දෙනවා තමයි. ඒක දුක්ඛානුපස්සනාවට එන්නේ. ඒ වගේම මේක අනිච්චානුපස්සනාවට එනවා විභවතෝ දියුණුවක් කරන්න බෑ. හැමදාම එකම එකම තැනමයි. ඊළඟට සාසවතෝ කියලා කියන මේ ආශ්‍රව ඇති කරනවා. ඊළඟට සංකත ධර්මතෝ මේ සංකතතෝ කියලා කියන්නේ මේ නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් අනිච්චානුපස්සනාවට එන්නේ. ඒ වගේම දුක්ඛානුපස්සනාවට මරා මේ මායාගේ ආහාරයක් මරා මිරසොක් ඒ වගේම ජාති ධම්මතෝ ජරා ධම්මතෝ ව්‍යාධි ධම්මතෝ මේ ඔක්කොම උපදින ස්වභාවයෙන් යුක්තයි, දිරණ ස්වභාවයෙන් යුක්තයි, ලෙඩවන ස්වභාවයෙන් යුක්තයි ඔක්කොම දුක්. ඒ වගේ මරණ ධම්මතෝ මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒක ඇවිල්ලා අනිච්චානුපස්සනාවට ශෝක කරන, පරිදේව කරන, උපායාස කරන, කෙලෙස් ඇති කරන ස්වභාවයෙන් යුක්තයි ඔක්කොම දුක්ඛානුපස්සනාවට. මේ ආකාරයෙන් අනිත්‍යානුපස්සනාවෙන්, දුක්ඛානුපස්සනාවෙන්, අනාත්තානුපස්සනාවෙන් අපේ මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය කෙනෙක් දැක්කනම් අවබෝධ කරානම් එයාට තමයි මේ ලෝකයේ පිළිබඳ කලකිරීම ඇති වෙන්නේ කලකිරන කෙනාට තමයි මිදීම වෙන්නේ මිදීමම හොඳයි කියලා එයා ලෝකේ අතාරිනවා අන්නේ ලෝකේ අතාරින කෙනා තමයි ශාන්ත මුනිවරයා කියන්නේ අන්න ඒ සඳහා මේ 40 ආකාර විපස්සනාව ඔබට ඒ නිර්වාණය පිණිසම මේ මිදීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් ක්‍රියන්ටත් අනුමෝදන් කරන අනුමෝදන් වේවා ඔබ අප සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිවනෙන් සැනසෙන්නට මේ සියලු කුසලයේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අපි හැම කෙනාම ආශිර්වාද කරනවා පුණ්‍ය ආනුමෝදනා කරනවා එත්තාවතාච අම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මැලසිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 Thank you.